භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒතං සංතං ඒතං සම්මිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටිනිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සම්පූර්ණ සියලු එකකින් අතහැර දැමීම සංහාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය අතිපූජනීය මහෝපාද්‍යය මහින්පාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයෙන් අවසරයි නිබ්බාන යන මාතෘකාවට පේපාත්යෙන් ලැබෙන දේශනා මාලාවේ 18 වන දේශනයයි අද පවත්වන්නට බලාපොරොත්තු වන්නේ ලෝකයෙන් එතර වීම භවයෙන් එතර වීම සිත පිළිබඳ සත්‍යයක්ම බව වටහා නොගැනීම නිසා නිර්වාණ ප්‍රතිසංයුක්ත සූත්‍ර දේශනා රාශියක්ම විපරීත අන්දමින් විවරණය කර ඇති බව පසුගිය දේශනාවේදී අප ප්‍රකාශ කළා. රහතන් වහන්සේ ජීවිතය අවසන් වීමෙන් පසුව පරමාර්ථ වශයෙන් නැති යම්කිසි අසංකත ධාතුවකට පත් වෙන බව මතයක් ඒ පිළිබඳ මතයක් අතුවා යුගයේදී මුල් මුල් දැකගෙන තිබෙන බව පෙනෙනවා. ඒ මතය සනාථ කිරීමට ඔප්පු කිරීමට අතුවාවල ගෙන හරපාන සූත්‍ර දේශනා කීපයක්ම අත්වශයෙන්ම භව නිරෝධය පිළිබඳව සලායත නිරෝධය පිළිබඳව මෙලොවදීම මේ ජීවිතයේදීම රහතන් වහන්සේ ලබන ප්‍රත්‍යක්ෂයක් පිළිබඳ සූත්‍ර බව අප පැහැදිලි කරලා තිබෙනවා. පොහොය දේශනාවලදී අපි පැහැදිලි කළා. කෙනෙක් අත්බා ඉතරට ගොස් නොගඩින් ඉගොඩට ගොස් නැත්නම් පරතරට ගොස් ඉගොඩට වී සිටින බ්‍රාහ්මණයා හැටියට බුදුරජාණන් වහන්සේ දැක්ුවේ කියන්නේ ආශ්‍රයයන් ක්ෂය කරලා අනාශ්‍රව වූ චේතෝ විමුක්තියට ප්‍රඥා විමුක්තියට මේ ජීවිතයේදීම මේ ප්‍රඥා විමුක්තිය මේ මේ ජීවිතයේදීම ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්න රහතන් වහන්සේ ඒ ඵල සමාපත්තියෙන් ඒ தත්ත්වයටපත් වූ රහතන් වහන්සේ පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ අර ඉදිරියට ගිහිල්ලා ඉදිරියට වී සිටින බ්‍රාහ්මණයා හැටියට හඳුන්වන්නේ. එතකොට මේ නිදසුන් අනුව මේ කාරණා අනුව අපට සිදු වෙනවා. ඒ ගොඩක් මේ ගොඩක් විතරක් මෙතරක් පිළිබඳ ලෝක සම්මත මතයට වඩා සියුම් අදහසක් මේ නිර්වාණ ප්‍රතිසංයුක්ත සූත්‍ර තුලින් මතු කර ගැනීමට අපි මේ දේශනාව විශේෂයෙන්ම මේ සංසාරයි අපි කලිනුත් ප්‍රකාශ කළා මේ නිර්වාණය පිළිබඳ ඒ ප්‍රශ්නය පිළිබඳ යම්කිසි විසඳුමක් බලාපොරොත්තු වෙනා නම් ඒ ඒ විසඳුම ඉතාමත්ම සියුම් කොටසයි දැන් අපිට ඉදිරිවල ඉදිරියට එන සූත්‍රවල තියෙන්නේ. පසුගිය දේශනාවේ අවසාන වෙන විට අප සුත්ත නිපාතේ පරමට්ටක සූත්‍රයේ සූත්‍රයේ අවසාන ගාථාවේ අවසාන පදේ වන තාරංගතෝන පච්චීතිකාදී කියන පදයේ විග්‍රහ කරමින් සිටියේ. මේ තාරංගතෝන පච්චීතිකාදී සාදී පුද්ගලයා පරපෙරට ගියේ ගියේ නැවත නොයෙන්ට බව ඒ ගාථාව අනුව අප තේරුම් කළා. ඒ ගාථා පදය අනුව ඒ කියන්නේ ස්ථිරකාර වූ එහෙව් කෙනෙක් වූ රහතන් වහන්සේ ඒගොල්ලට ගියේ ආපහු මේකට නොයෙන්ට බව. අපි මේ ප්‍රකාශ කළාට මොකද සූත්‍ර නිපාතයේම නාලක සූත්‍රයේ එන එක්තරා ගාථාවක් තනන්නන්ගේ මේක විවාද වාද විවාද වලට භාජනය වූ එක්තරා ගාථාවක ඊට වඩා කර්මස් වෙනස් අදහසක් ප්‍රකාශ වෙනවා. ඒ ගාථාව උච්චාවචා පටිපදා සමනීන පතාසිතා න පාරං දිගුණං යන්ති නයිදං ඒක ගුණං මුතා. ඒ ගාථාව අදහස ඉස්සෙල්ලා බලමු. උච්චාවචා පටිපදා සමනීන පතාසිතා බුද්ධ ශ්‍රමණයන් වහන්සේ විසින් උත්කෘෂ්ඨතා හීන ප්‍රතිපදා ප්‍රකාශ කරලා තිබෙනවා. නපාරම් විගුණන් යන්ති. ඒ කියන්නේ විමුක්ත පුද්ගලයෝ දෙවරක් පරතරට නොයක්. නැන්දන් ඒක ගුණන් මුතක්. මෙය එකවරක් හැටියටද සැලකනු නොලැබේ. එතන පරස්පර විරෝධී කියමනක් වගේ පෙනෙන්නේ මේ අද දෙපදින්. නපාරම් විගුණන් යන්ති. ඉතිරෙට දෙවරක් නොයේ එකවරක් වශයෙන් සැලකනු නොලැබේ. මේ ගාථාවේ අර උච්චාවචා ප්‍රතිපදා කියන මේ පද දෙක කෙටියෙන් අපි සලකා ගත්තොත් මේ උත්කෘෂ්ඨ කියන ප්‍රතිපදා කියලා ප්‍රකාශ කළේ ඒ පුද්ගලයාගේ ඒ ශක්තිය අනුව බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවේ විවිධ ප්‍රභේද දක්වලා තිබෙනවා. දැන් නිදසුනක් හැටියට ගත්තොත් සුඛාපටිපදා කිප්පාබින්ඥා කියලා සමහර ඉලලම ගන්නේ උත්කෘෂ්ඨම වශයෙන් ගන්නේ පුද්ගලයන් ඊටාත්ම පහසුවෙන් කෙලෙස් සමනය කරලා වහා වැටෙන්නේ නැති මාර්ගයකින් නිවනට කිට්ටු වෙනවා. ඊළඟට සීන ප්‍රතිපදාවට අපි මුදුසුණක් හැටියට දැක්වුවොත් දුක්ඛ ප්‍රතිපදා දණ්ඩා විඤ්ඤා වශයෙන් ඊ타ත්ම දුක්ඛසේ කෙලෙස් ගවගෙන ඊ타ත්ම හිමින් අවබෝධය ලබන පුද්ගලිනුත් නිවනට ලං වෙනවා. අනේකයි මේ පද දෙකක් තියෙනවා. නමුත් අපිට මෙතන ගැටලු වශයෙන් තිබෙන මේ අග දෙපදයයි. නපාරං දිගුණං යන්ති නයිදං ඒක ගුණං මුතං. අටුවාව මේ ගැටලුව විසඳන්න උත්සාහ කරන්නේ එහෙමයි. නපාරං දිගුණං යන්ති කියන එක තෝරන්නේ ඒකමත් කියන දික්කත්තුන් නිබ්බාණං නයන්ති පාරං නයන්ති කියන එක කියන්නේ දෙව එක මාර්ගය සෝවාන් සකදාගාමි අනාගාමි ආදී එක් එක් මාර්ගයකින් එකවරක්මයි යවෙන්නේ දෙවරක් යන්නේ නැත කියන අදහසයි අර තුන්වෙනි පදයට අර්ථය හැටියට දෙන්නේ ඒ කියන්නේ නපාරං දිගුණං යන්ති කියලා කියන්නේ සෝවාන් සකදාගාමි එක් එක් මාර්ගයකින් යන්නේ එක සැරේයි ඒක මාර්ගයකින් දෙවරක් යන්නේ නැහැ ඊළඟට මේ ඉතින් ඒක ගුණ මුතන් කියන එක තෝරන්නේ එක මාර්ගයකින්ම සියලුම කෙලෙස් නැති කරන්න බෑ. සියලුම කෙලෙස් නැති කළා රහත් වෙන්න බෑ. කියන අදහසයි කියන්නේ රහත් වීම සඳහා මාර්ග හතරක්ම ඕන වෙනවා. කියලා නෙයි දැන් ඒක ගුණන් මතන් කියන්නේ එක එකවරටම රහත් වෙන්න බැරි කියන අදහසයි අටුවාව ඉදිරිපත් කරන්නේ. නමුත් එක් වශයෙන් අපි මේ ධාතාව ගැන ගැඹුරින් සැලකලා බැලුවොත් අටුවාව මේ කරන්නේ එක ගැටලුව එක මෙතන මේ දක්වලා තියෙන පරස්පර විරෝධී කියමනක් විදිහේ ප්‍රකාශනයක් මේ ධාතාවේ තිබෙනවා. අටුවාව මෙතන ගැටලු දෙකක් මුතු කර ගැනීමෙන් මේ එක ගැටලුව විසඳන්නේ. ඒත් වශයෙන්ම මෙතන දෙකක් තියෙන්නේ මේ පරස්පර විරෝධ එකම ගැටලුවේ දෙපැත්තක් මේ ගාථා දෙපදේ තිබෙනවා. එකම ගැටලුවක දෙපැත්තක්. ඒ කියන්නේ න පාරං දිගුණං යන්ති. දෙවරක් එගොඩට නොයෙත්. මේ දැන් කියලා කිව්වේ මේ දෙවරක් නොයාමම අටුවාව තෝරන්නේ මෙතන නෙයිදන් කියන්නේ මේ කියලා කියන්නේ පරතර කියලා. නමුත් මෙතන ගන්න තියෙන්නේ අර මුල් පදයෙන් කියන මුළු අදහසම නෙයිදන් ඒක ගුණන් උත. මේ දෙවරක් නොයාමම එකවරක් හැටියට ගණන් ගන්නේ නැත. එතකොට මේ පරස්පර විරෝධී බව හොඳට සම්පූර්ණ වෙන්නේ. ඒ තම මාතිකාව අදාළ අදාළ තියෙනවා. මේ එතකොට අපිට තීරුම් කරන්න වෙන්නේ මේ ගාථාවෙන් ඇත්ත වශයෙන් කියවෙන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි ආදී සේක පුද්ගලයන් පිළිබඳව නෙවෙයි. මේ ගාථාව ඇත්ත වශයෙන්ම රහතන් වහන්සේ සාදී පුද්ගලයා පිළිබඳවයි. අර පරමත්තක සූත්‍රයෙන් අර අපි දක්වූ සාරංගතුන පච්චේති සාදී කියන ඒ ගාථා පදේම ප්‍රතිරාවයක් දෝංකාරයක් තමයි මේ ගාථාවේ තිබෙන්නේ. ඒ කියන්නේ සාරංගතුන පච්චේති සාදී කියන එකේ තේරුම පරතරට ගිය සාදී පුද්ගලයා සියුම්ත පුද්ගලයා නැවත නොයි. ඒ කියම තමයි මේ මුල් මේ තුන්වෙනි පදයෙන් කියන්නේ. නපාරං දිගුණං යන්ති පරතරයට දෙවරක් නොයි. පහත් පුද්ගලයා පරතරයට දෙවරක් නොයි. නමුත් අවසාන පදයේ මෙතන ප්‍රශ්නේ වෙන්නේ ඊළඟට නෑ දැන් මේ දෙවරක් නොයාමම එකවරක් හරියට දෙවිසලගන්නේ නැත්. මොකක් නමුත් සංගුණ අරුපයක් මෙතන තිබෙනවා. දැන් මේක එතකොට අපිට තේරුම් ගන්න වෙන්නේ දැන් නපාරන් දිගුණන් ඒ දෙවරක් විතරට නොයාම දැන් සාමාන්‍යයෙන් ලෝකයේ යම් කිසි කෙනෙක් කිව්වොත් මම අහවල් තැනට දෙවරක් යන්නේ නැහැ කියලා. ඒකෙන් අධ්‍යාහාර නිගමනය ඉබේම හැඟෙන ඒ නිගමනය මොකද්ද? යන්නේ එකවරයි. මම දෙවරක් යන්නේ නැහැ කිව්වොත් ඒකේ තේරුම මම එකවරයි කියන්නේ. නමුත් මෙතන මේ ප්‍රතික්ෂේප කරනවා මේ අවසාන පදයෙන් මේක දෙවරක් යන්නේත් නැහැ එකවරක් කියලා කියන්නේත් නැහැ. මෙතනින් මේ කියෙන්නේ මේක අදහස ආශ්‍රවයන් ඡේතරලා ඒ නියම විදියටම ඉදිරියට ගියා. එහෙම විදිහටම ඒ ලෝකෝත්තර වූ ඒ රහතන් වහන්සේ සාදී පුද්ගලයා නැවත මේ ලෝකයට නැවත මෙගොඩට එන්නේ නැහැ. ඉන්නේ නැතත් මෙගොඩට ආවාක් මෙන් මෙගොඩට ආවාක් මෙන් ඒ අරහත්ඵල සමාධියෙන් නැගිටලා පංචේන්ද්‍රියන්ගෙන් ලැබෙන අරමුණු අනුව මනාප අමනාප ඒ දේ භුක්ති විඳිනවා සැප දුක් විඳිනවා ලෝකයට පෙනෙනවා. ඒකට ලෝකයාගේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට මේ රහතන් වහන්සේ ඒ අරහත් ඵල සමාධියෙන් මිදලා දැන් ඔන්න ලෝකෙට ඇවිල්ලා ඉන්නවා. මෙන්න මෙතනයි මේ ගැටලුව තියෙන්නේ. එතකොට මේ ඒක ගුණ නැන්දන් ඒක ගුණම් උතන් එකවරක් පමණක් හැටියට සැලකන්නේ නැත්නම් නිසාද අර ලෝකෙට ආවා වගේ ඉඳලා නැවත නැවතත් අරහත් ඵල සමාධියට කැමති විදිහට සම්වදින්න පුළුවන් රහතන් වහන්සේට. මේ ලෝකයේ ඉන්ද්‍රියන් බාහිරින් කියන්නේ ලැබෙන අරමුණු ඒවා උත්තින දෙනවා නමුත් නමුත් වචින් විචින් විට අර ඉදිරිටම වී සිටින සත්‍යය වෙන අරහත්ඵල සමාධියට සම්බන්ධ ප්‍රත්‍යක්ෂ කර ගන්නවා සමන් අර සමන් මේ ලබාගත් ප්‍රත්‍යක්ෂයට සිටේ ලබා ගන්නවා සිතලංක සිත සමුවාගෙන නිර්වාණ සුඛයක් භුක්ති විඳිනවා ඒකට මෙන්න මේක මේ ඉතාමත්ම සියුම් ගැටලුවක් ලෝකයේ ඇවිල්ලා මේ ඉන්ද්‍රියන්ගෙන් මේ ආරම්මන ගන්නකොට කෙනෙකුට හිතෙනවා අත් වශයෙන්ම මේ පුද්ගලයා ලෝකයේ දැන් ඉන්නේ කියලා. නමුත් මේ මේක බැලු බැලමට මේ ගැටලු විදී අවස්ථාව බුදුරජාණන් වහන්සේ ඊ타මත්ම ස්වාභාවික උපමාවක් ඊ타මත්ම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහේ උපමාවක් ආශ්‍රයෙන් මේ මහා ගැටලුව ඒ කියන්නේ ලෝක ලෝකෝත්තර කුජලයන් ආශ්‍රයන් ශ්‍රේ කරලා හිටපු ලෝකෝත්තර තත්ත්වයටපත් වෙලා ඉදිරියට ගිහිල්ලා ඉදිරියට ගිය සිටින කුජලයා මෙගොඩට ඇවිල්ලා කොහොමද මේ ඉන්දියන්ගෙන් අරමුණු ගන්න කියන ප්‍රශ්නයට පිළිතුරු සපයනවා කරව කුමාවකින් එකම දේශනාවක් අපි ගත්තොත් සුත්තනිපාතේ ජරා සූත්‍රයෙන් ඉදබින්දු යථාපි පොක්ඛරේ පදුනේ වාරි යථාන ඉච්ඡති. එවං මුනි නෝපලිප්පති යදිවං විච්ඡුතු සම්මුතිසුවා. යම්සේ පියුම් සතිහි දිය බින්දුව නොඇලෙන්නේද යම්සේ දෙබින්දු යථාපි පොක්ඛරේ පදුනේ වාරි යථාන ඉච්ඡති. යම්සේ පියුක්තිත් දෙහි ජලය නොවැළෙන්නේද එසේම ඒවන් මුනි නෝපලිප්පති මේ විමුක්ත මුනිවරයා විත්තසුත මුත අසුණු දෙයි දුටු දෙයි අසුණු දෙයි දැනුණ දෙයි ඒවායේ ඒ ඉන්ද්‍රිය ආරම්මන වල නැහැදී අන්න එතන කියන්නේ එතකොට මේ නෙළුම් නෙළුම් මලේ නෙළුම් කොළේ උපමාවයි බුදුරජාණන් වහන්සේ මේ තාමත්ම ගැඹුරු මේ ලෝකෝත්තර ලෞකික පිළිබඳ මේ ප්‍රශ්නය තෝරන්න ඉදිරිපත් කරගන්නේ තවත් අපි නිදසුනක් ගනිමු මේ කොටෙකුත් ඒ සූත්‍රවල තියෙන අපි දෙක තුනක් ගත්තත් ඇති මාගන්ධිය සූත්‍රයේ සුත්තෙන් පාපේ සඳහන් වෙනවා ගාථාවක් යේහි විවික්තෝ විචරය ලෝකේ නතානි උග්ගයිහ වදෙය නාගෝ ඊලම්බුදං පංකදං වාරියං යථා බලේන පංකේන අනුපලිත්තං එවං මුනි කන්තිවදෝ අදිද්දෝ කාමේච ලෝකේච අනුපලිත්තෝ යේහි විවික්තෝ විචරය ලෝකේ නතානි උග්ගයිහ වදෙය නාගෝ නාගෝ කියලා කියන්නේ රහතන් වහන්සේකම මේ ශ්‍රේෂ්ඨ විමුක්ත පුද්ගලයා යේහි විවික්තෝ ਵਿਚරිය ලෝකේ යම් දෘෂ්ටි ආදියකින් වෙන්ව ලෝකේ හැසිරෙන්නේද නැතානි උද්ගයිස වදෙය ඒවා දැඩිවගෙන ව්‍යවහාර නොකරන්නේ ඊලංකුජං කන්තකං වාර්ජං යතා ජලින සංකේන චනුපලිත්තං යම්සේ ජලෙහි හටගත් කටුසහිත නටුවක් ඇති පෙළපියුම ජලයෙන්ද මඩින්ද නොපිලිතිව නොකැලැල්ව පවතීද ඒවන් මුනි සංතිවදෝ අවිද්දෝ එසේ මාධ්‍යාත්ම ශාන්තිය ප්‍රකාශ කරන මුනිවරයා ඒවා මුනිසන්ති වදෝ අදිද්දෝ කාමේච ලෝකේච අනුපලික්ඛ කාමයන්හි ලෝකයේ නොඇලී වාසය කරයි බුදුරජාණන් වහන්සේ චම්පානුවර බග්ගරාපකුණු පෙර වැඩ වාසය කරන අවස්ථාවක බාහුනි ස්වාමීන් වහන්සේ උන්වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නයකට ඊට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුරත් අංගුත්තර නිකායේ දසම විපාකේ සඳහන් වෙනවා බාහුන ස්වාමීන් වහන්සේ ඇසූ ප්‍රශ්නය අතිමුඛෝ භන්තේ තථාගතෝ කතිනකෝ භන්ති ධම්මේ තථාගතෝ නිස්සට්ඨෝ විසංයුක්තෝ විප්පමුක්තෝ විමර්යාදි කතින චේත්තා විහෙරති මහජ්ජතන ස්වාමීනි තථාගතයන් වහන්සේ කවර ධර්මයන්ගෙන් ඉවත්ව නිදි විමුක්තව නිස්සට්ඨෝ විප්පමුක්තෝ විසංයුක්තෝ නොදැන්දී නිදි මායින් කරන දක්ෂිතකින් යුක්තව වැඩ වාසය කරයිද කරද්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුර දෙන්නේ ඒ පොකුණින්ම ගත් නැටි උපමාවකින්. දසිකෝ බාහුන ධම්මේ තථාගතෝ නිස්සට්ඨෝ විසංයුක්තෝ විප්පමුක්තෝ විමර්යාදිකතේන සියසා විහෙරති කතමේ දසේ. රූපේනකෝ බාහුන තථාගතෝ නිස්සට්ඨෝ විසංයුක්තෝ විප්පමුක්තෝ විමර්යාදිකතේන සියසා විහෙරති. වේදනාය සංඥාය සංඛාරේ විඥානෝන ජාතිය ජරාය මරණේන දුක්ඛේ කිලේසේහි කෝ බාහුන තථාගතෝ නිස්සට්ඨෝ විසංයුක්තෝ විප්පමුක්තෝ හිමාරියාදි කටින චේත්තා විහෙරති සයථාපි බාහුන උප්පලං වා පදුමං වා පුණ්ඩරීකං වා උදකේ ජාතං උදකා උදකේ සංවද්ධං උදකා අච්චුග්ගම්ම සිද්ධති අනුපලිත්තං උදකේන යෝමි කෝ බාහුන තථාගතෝ නිහි දකේ ධම්මේ නිස්සට්ඨෝ විසංයුක්තෝ විප්පමුක්තෝ හිමාරියාදි කටින චේත්තා විහෙරති බුදුරජාණන් වහන්සේ පිළිතුරේට කොට බාහුන ධර්ම දසයකින් තථාගත කියන විමුක් ඉවත් නොබැඳී නිදී මායත් කරගත් සිටින් මායිම් කරනගත් සිටකින් යුක්තව වාසය කරයි. කවර දසයකින්ද රූපයෙන් රූපස්කන්ධයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංස්කාරවලින් විඥාණයෙන් ජාතියෙන් ජරාවෙන් මරණයෙන් දුක් වලින් කෙලෙස් වලින් කියන මේ 10න් මෙන්න මේ 10න්ම වෙන් වෙලා තථාගතයන් වහන්සේ ලෝකේ වාසය කරන්නේ එයාට උපමාව යම්සේ බාහුන නිරුපුලක් හෝ රතු රත්පියමක් හෝ පෙළපියමක් හෝ ජලයෙන් යටගත්තේ ඉතිකේ ජාතං ජලෙහි වැඩුණේ ජලෙහි උපන්නේ ජලෙහි හට හටගත්තේ ජලෙහි වැඩුණේ ජලයෙන් පැනනගී ජලයෙන් නොතෙත් නොපිලිටිව පවතීද එසේම සතහාගතයම මේ දස ධර්මයන්ගෙන් ඉවත් නොබැඳී නිදී මායින් කරන උගත් සිතකින් යුක්තව වාසය කරයි. එතකොට මේ මේ සූත්‍රයෙන් විශේෂයෙන්ම අපට පේනවා මේ සතාගතයන් වහන්සේ ਸਰව ප්‍රකාරයෙන් මේ ලෝකෝත්තර බව ලෝකයේ ඉන්ද්‍රිය යන්ගෙන් මේ අරමුණු ගත්තා. වෙනකක් තබා මේ ස්කන්ධයන්ගෙන් ඒ ලැබුණු නිදීම ඒක එහෙමයි. රූපයෙන් වේදනාවෙන් ඒවායින් මෑත් කරගෙනයි වැඩ වාසය කරන්නේ. සිත මෑත් කරගෙන. එපමණක් නෙවෙයි සමහර විට දැන් මේ කාලේ අර්ථ විවරණ අනුව කෙනෙකුට පුදුම හිතෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ ජරාවටපත් වුණා නේද මරණයටපත් වුණා නේද කියලා මම හිතනකොට මේක කියනවා ජාතිය ජරාය මරණය මේ උපතින් ජරාවෙන් මරණයෙන් මේ කියන්නේ මේ අනාගත භවයක් පිළිබඳව නෙවෙයි මේ ජීවිතයේදී මේ සංකල්ප වලින් මිදලා අපි මේ ගැන කලින් ප්‍රපංච ගැන කතා කරන අවස්ථාවල ඒවත් ප්‍රකාශ කරලා තිබෙනවා ඒ ලෝකයාට ඒ ජාති ජරා මරණ ආදී ඒ පිළිබඳ සංකල්ප වලින් යම් දීතියක් ආදියක් උපදිනවා නම් ඒක කිසිවක් නැහැ කියන එකයි මෙතන ප්‍රකාශ කරන්නේ. ඒ වගේම කෙලෙස් වලින්. මේ කියාපු දස ධර්මයන්ගින්ම සතහාගතයන් වහන්සේ විමුක්තව වැඩ වාසය කරන බවයි මේ සූත්‍රයෙන් එතකොට අපට පෙනීයන්නේ ඊළඟට දැන් මේකම අපට හිතන පෙනීයනවා මේ තථාගතයන් වහන්සේගේ එදිනදා ජීවිතේ මේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය පිළිබඳවත් යම් කිසි පුදුම අන්දමේ විමුක්ත බවක් නොදඳුණු බවක් තිබෙන්න ඕනේ කියලා. ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සංයුත් සංයුත් නිකායේ සලායතන සංයුක්තිය සඳහන් වෙනවා. පස්සති භගවා චක්ඛුනා රූපං ඡන්ද රාගෝ භගවතෝ නාති සූනුත්ති චිත්තෝ භගවා භාග්‍යතුන් වහන්සේ ඇතින් රූප දකිනවා නමුත් ඡන්ද රාගයක් නැහැ පිළිබඳව චිත්ත විමුක්තයි ඒ වගේම අර බාහුන සූත්‍රයේ මධ්‍යම නිකායේ ඒ උත්තර නැමැති බ්‍රාහ්ම මන්න මානවකයා බුදුරජාන් වහන්සේගේ පස්සෙන් ගිහිල්ලාම බුදුරජාන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයේ පරීක්ෂා කළ කාලයක් තිස්සේ ප්‍රකාශ කර වාක්‍යයක් තිබෙනවා රසපටිසංවේදී භග කෝපනසෝ භවං ගෝතමෝ ආහාරං ආහාරයේති නොච රස රාග පටිසංවේදී. මේ භවත් ගෞතමයන් රසය විඳිමින් රසය විඳිමින් ආහාර ගන්නවා. නමුත් රස රාගයක් විඳිනේ කරන්නේ. ඒක මහා පුදුම වැඩක් මේ දිවට දැනෙන දේවල් පිළිබඳව. ඒ තරම් ඒ විමුක්ත බව ඒ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය වලින් ආරමුණු ගන්න අවස්ථාවලත් පවතිනවා කියන එකයි ප්‍රකාශ කරන්නේ. රස පටිසංවේදී ඒ වශයෙන් රස රාග පටිසංවේදී මේ දෙක අතර. අතර ඇති වෙනස ගැන කල්පනා කරනකොට මේ ලෞකික ලෝකෝත්තර දෙකේ ඇති වෙනස තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ පංචේන්ද්‍රියන් පමණ පිළිබඳව පමණක් නොවේ සිතට එන අරමුණු ධම්මාරම්මන පිළිබඳවත් ඒ විමුක්ත පුද්ගලයා එදිනදා ජීවිතයේදී සිත නැස් කරගෙන ජීවත් වෙන්නේ. මේ වායේ විතත ස්වභාවය, අපත්‍ය ස්වභාවය ඒ සහතන් මාසික ප්‍රත්‍යක්ෂ නිසා. සිතට අරමුණු වෙනවා, සිතට ගන්නවා සංකල්ප මම කියලා පාවිච්චි කරනවා. නමුත් මේ සංකල්පවල ඒ අසත්‍ය ස්වභාවය දන්නවා ව්‍යවහාර අර බබාගේ භාෂාව පාවිච්චි කරනවා ඒ කාරණේත් පැහැදිලිවම සූත්‍රයක් තිබෙනවා අංගුත්තර නිකායේ නවක නිපාතේ සරියුත් ස්වාමීන් වහන්සේ සම්තිකා පුත්ත කියලා ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ වැරදි මතයක් ඉවත් කරන්න දේශනා කළ සූත්‍රයක් ඒක එතන සඳහන් වෙනවා ඒවං සම්මා විමුක්තස්ස කෝ ආවසෝ භික්ඛුනෝ බුසාදීති චක්කු විඤ්ඤා රූප ආපාතං ආදච්චියුම් මේවස චිත්තං පරියාදිය පරියාදියන්ති මේවස චිත්තං පරියාදියන්ති <coughs> තිතං ආනිජ්ජප්පත්තං බුසාචේපි සෝත විඤ්ඤය සද්දා බුසාචේපි ඝාන විඤ්ඤය ගන්ධා බුසාචේපි જીවා විඤ්ඤය රස බුසාචේපි චක්ඛු කාය විඤ්ඤය පුත්තබ්බ බුසාචේපි මනෝ විඤ්ඤය ධම්මා ආපාතං ආගච්ඡanti මේවස චිත්තං පරියාදියಂತಿ අනිසීකත මේව අස චිත්තං හෝති චිත්තං ආනිජ්ජප්පත්තං එයත්නි මෙසේ හොඳින් හොඳින්ම විමුක්ත වූ ඒ භික්ෂුවගේ දර්ශන පතිහෙට බොහෝ ඇසින් දැකිය යුතු වන්දනේ රූප ඇසින් දැකිය යුතු රූප ආවේවි නමුත් ඒවා ඒ රූප ඒ භික්ෂුවගේ සිත දැඩි කොට ග්‍රහණය නොකර ඒ සිත ඒවායින් අමිශ්‍රව පවතිනවා ස්ථාවරව නොකලල් නොකලබෙන අන්දමින් පවතිනවා කියන එකයි ඒ ප්‍රකාශ වෙන්නේ. ඒ ඇස පිළිබඳව වගේම තමයි ඊළඟට කන පිළිබඳවත් කනට ඇසෙන ශබ්ද පිළිබඳවත් ඊළඟට නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස පිළිබඳවත්, කයට දැනෙන ස්පර්ශ ආදී පිළිබඳවත්, ඊළඟට මනසට දැනෙන ධර්ම පිළිබඳවත්, මනසට හැඟෙන ධර්ම, ධම්මාරම්මන, ඒවා පිළිබඳවත් එතන ප්‍රකාශ වෙනවා. ඒ එකකින්වත් ඒ එකකින්වත් ඒ සිත දැඩිව ග්‍රහණය කෙරෙන්නේ නැහැ. පරිආදීයන්ති ඒවත් දැඩිව ග්‍රහණය කරගෙන හිටින්නේ නැහැ. ඒ වගේම අමිසීකත ඒවායින් මිශ්‍ර වන්නේ නැහැ සිත. අර ලෝකෝත්තර බව මිශ්‍ර වෙන්නේ නැහැ ලෞකිකයට ආවට පස්සේ. අර මේ අර නිලුම් කොලේ තියෙන දී පිනිවිඳුව වගේ තමයි. එතකොට ඒ අමිසීකත නෙමෙයි. ඒ වගේම හිතං ආනිජ්ජප්පත්න. ස්ථිරකාර ස්ථිර ස්වභාවයයි කියන එකයි. එතකොට මේ සූත්‍ර හැම එකකින්ම අපිට පේනවා මේ විමුක්ති පුද්ගලයා පිළිබඳ සංකල්පය අත්ත වශයෙන්ම මෙතන තිබෙන්නේ අර දැන් සාමාන්‍යයෙන් නෙළුම් කොළයක නෙළුම් කොළයක ස්වභාවය තීරුම් නොගත්තු කෙනෙකුට නෙළුම් මලක පෙත්තක ඇති ස්වභාවය තීරුම් නොගත්තු කෙනෙකුට ඒ නෙළුම් කොළයක හෝ නෙළුම් පෙත්තක වතුර බින්දක් තියෙනකොට කල්පනා කරන්න වෙනවා කල්පනා වෙනවා මේක තෙමි තෙමෙන්න ඕන මේ නෙළුම් කොළේ ඒ වගේම නෙළුම් පෙත්ත තෙමෙන්න ඕන කියලා නමුත් මේ ලෞකික අපි කලින් සඳහන් ප්‍රකාශ කළා මේ ලෞකික தත්වයක් ලෝකෝත්තර தත්වයක් අතර විශාල පරතරයක් මහා පරතරයක් තිබෙනවා කියලා. ඒක ප්‍රකාශ කරාම සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මේ කාලය පිළිබඳ පරතරයක්. එහෙම නැත්නම් අවකාශය පිළිබඳ පරතරයක්. ඇත්ත වශයෙන්ම බොහෝ විට නිවන පිළිබඳ විවරණ මාර්ග ඔයන පිටට ගියත් ඒ අදහස උඩයි. ලෞකික කියන එකට තාමත්ම ඈතයි ලෝකෝත්තර. ඉතින් මේක කාලය අනුව වෙන්න ඕන. එක්ක මේ මරණින් මතු සිදුවෙන දෙයක්. එහෙම නැත්නම් අවකාශයන් මේක බොහොම ඈතයි. රහතන් වහන්සේට කිට්ටු කරන්න බෑ. අන්න ඒ විදිහට. නමුත් මේවා කොයිතරම් මේ පරතරය පරතරයට උපමාව වශයෙන් ගත්තොත් අර නෙළුම් කොළේ තියෙන දී බිඳුව වගේ. නෙළුම් කොළේ ඉඳලා දී බිඳුවට තියෙන දුරමයි මෙතන තියෙන්නේ. ලෞකිකේ ඉඳලා ලෝකෝත්තරට. ඔන්න ඒ විදිහේ තත්ත්වයක් එතකොට මෙතනින් පිළිවෙන්නේ. දැන් මේ මේ එගොඩ මෙගොඩ පිළිබඳ ප්‍රශ්නයමයි මේ තාම යන්නේ. මේ ලෞකික ලෝකෝත්තර පිළිබඳ මේ කාරණේදී අපිට පැහැදිලි වෙන්නේ මේ එගොඩ මෙගොඩ පිළිබඳ ප්‍රශ්නයමයි. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර දැන් පරත් ඉතරක් මෙතරක් පිළිබඳව සාමාන්‍ය ලෝකයා හිතන ආකාරයට නොවි රහතන් වහන්සේ කල්පනා කරන්නේ ඉතරක් දැන් ඉතර ඉඳලා මෙතරට යනවා නම් දැන් අපි මේ මේ මේ රටේ ඉන්න කෙනෙක් පිට රටට ගියාම ඒ පිට රට පදිංචි වුණාට පස්සේ සමහර විට මෙතන ගැන හිතන්නේ එගොඩේ කියලා. එතරේ කියලා. ඒ වගේම විමුක්ත පුද්ගලයා පිළිබඳව සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවනි. ඒතරට ගිහිල්ලා ඉගොඩට ඉගොඩම සිටිනවා නම් ඒ තැනත්තට ඒ තැනත්ත ඉගොඩම සිට කල්පනා කරන්න ඕනේ මේ මේ තීරේ කියලා, මේ ලෝකේ කියලා. නමුත් රහතන් වහන්සේට මේ දෙකම නැත්ත වශයෙන්. පරතරක් මෙතරක් විතරක් කියන දෙකම නැති බවත් ධම්මපදයේ extra ගාථාවකින් සඳහන් වෙනවා. යස්ස පාරං අපාරං වා පාරාපාරං නිරිජ්ජති. ඊතද්දරං විසංයුත්තං සමහන්තුනි බ්‍රාහ්මණ. යස්ස පාරං අපාරං වලින් දාත අපි කලින් සඳහන් කළ අර අර දේතාල ගැන ප්‍රකාශ කරන අවස්ථාවේදී යස්ස පාරං අපාරං වා පාරාපාරං නවිජ්ජති. යම් කෙනෙකුට අරතරක් හෝ මෙතරක් හෝ අරතරක් හා මෙතරක් කියන දෙකම හෝ නැත්තේද? යස්ස පාරං අපාරං වා. ඒ තුන දෙවෙනි අර මෙතන සඳහන් වෙලා තියෙන්නේ අර පරතර මෙතර කියන බෙහෙදයක්වත් නැහැ කොටින්ම. පරතරක්වත් නැහැ මෙතරක්වත් නැහැ පරතර මෙතර කියලා බෙහෙදයක්වත් නැහැ ඇස්ස පාරං අපාරං මහා පාරාපාරං නලිජ්ජති ඊටතරන් විසංයුත්තං ශෝකයන්ගෙන් ශෝකයන් ඉවත් කළ නොදන්දී වාසය කරන ඊටතරන් විසංයුත්තං තමහන් තුමේ එබඳු පුද්ගලයාට මම බ්‍රාහ්මණිකි කියන්නේ එතකොට ඒ ධම්මපදී බ්‍රාහ්මණ වගේ ගාථාව මේ මේ කියන්නේ රහතන් වහන්සේ අර දේතාව අනුවගිය අර ප්‍රඥප්ති වලින් ඉන් පිටින්ම මිදිලා තියෙන්නේ. ඒ පෙර මෙතර කියන එක ද්වේතාව. මේ මේ ද්වේතාව මේ ද්වේතාව තියෙන්නේ ලෝකයට පමණයි. රහතන් වහන්සේට ඒකට ගියාට පස්සේ මේ සංකල්ප අවශ්‍ය නැහැ. මෙන්න මෙතන මෙතන තමයි අර අලගද්දූපම සූත්‍රය අර පහුර උපමාව. පිළිබඳ ඒ බුදුරජාණන් වහන්සේගේ උපදේශය හොඳටම අර්ථවත් වෙන තැන. ඒ කියන්නේ ඊතර වීම සඳහා පමණයි අපි මේ ගොඩක් මේ ගොඩක් කියන ව්‍යවහාරය පවා ප්‍රයෝජනට ගන්නේ. ඊතර වුණාට පස්සේ මම යම් කිසි විදිහකින් රහතන් වහන්සේ ඊතර වුණාට පස්සේ කල්පනා කරනවා නම් ආ දැන් මම මගේ ඉඩම මේකයි කියලා එතෙන් දිවෙන්නේ ඒක ඒක අල්ලා ගැනීම. එතන අර අසම්මේතාව නෙවෙයි එතන සම්මේතාවක් වෙනවා. අපි මේ වචනේ කලින් ප්‍රකාශ කළා. අසම්මේතාව කියලා කියන ඒ පුදුම ගුණයක් රහතන් වහන්සේට තියෙනවා. දැන් අර මණිකක් ගැන එහෙම උපමාවක් දක්වපු අවස්ථාවල අපි අපි ප්‍රකාශ කළා ලෝකයේ තියෙන සාමාන්‍ය ධර්මතාව අපි යමක් අයත් කරගත්තොත් අප ඊට අයත් වෙනවා. අප යමක් අල්ලාගත්තොත් අප ඊට අහු වෙනවා. ප්‍රමාණික ගැන උපමාවෙන් කිව්වා. අන්න ඒ ඒ ධර්මතාව හරියට වටහාගත්තු නිසා තමයි රහතන් වහන්සේ ඉගොඩට ගියත් ඉගොඩ අල්ලගන්නේ නැහැ. ඉගොඩට වෙලා හිටියා. අන්න ඒක නිසා තමයි දැන් මේ ධාතාව තෝරන්න වෙන්නේ යස්ස පාරං අපාරං. ඒ රහත් වුණාට පස්සේ මෙතරත් නැහැ, එතරත් නැහැ. මේවා සංකල්ප, හුදු සංකල්ප පමණයි. මේවා යම් කිසි ප්‍රායෝගික වටිනාකමක් තිබෙනවා. මේකට ඉන්න අය. අර ඒක නිසා තමයි අලගත් දුම සූත්‍රයේත් අර ඒ මෙතර ඉඳලා එතර කියන්නේ නැවත්වත් පාලමක්වත් නැහැ. නමුත් නැවත්වත් පාලමක්වත් නැහැ. මේ මෙගොඩම තියෙන දී කැබලි දරකෝටු කෑලි එකතු කරලා ඊළඟට තව වැල් වලින් එහෙම බැඳලා තමයි පහුරක් හදාගන්නේ. ඊළඟට ඒ පහුර ඊතර වුණාට පස්සේ පහුර අහක පහුර කරගහගෙන යන්නේ නැහැ. අන්න ඒ අදහසයි මෙතන තියෙන්නේ. කුල්ලූපමෝ ධම්මෝ දේශිතෝ ඊළඟට ආජානන්තේ ධම්මාපි වෝ පහතබ්බා පදේවා ධම්මා ආදී වශයෙන් මේ ධර්මයේ මම පහුරකට උපමා කරමි. කාරණේ තේරුම් ගත්ත මේ ධර්මය අර පස්සෙන් මේ තේරුම් ගත්තට පස්සේ මේ ධර්මයන්වත් අල්ලන්නේ නැත කියලා ඔන්න ඔය විදිහින් ප්‍රකාශ කරන්නේ මේ කාරණයමයි. මෙන්න අපිට වැඩි පහත් පැහැදිලි වෙන්නේ මේ රහතන් වහන්සේ ඒ කාම ලෝකයේ තියෙන්නේ නැහැ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ ආහාර ගැනීම ආදීදී රහතන් වහන්සේ කාම ලෝකයේ ඉන්නේ කියලා. ඒකත් නෙවෙයි. ඒ වගේම තමයි රූපාරූප ඥාන වලට සම්බන්ධුනත් රූපාරූප ලෝක වලට අයිති නැහැ. රහතන් වහන්සේටත් පුළුවන් මේ රූපාරූප ඥාන වලට සම්බන්ධ වෙන්න. නමුත් ඒ භව්‍යතාවයි තියෙන්නේ නැහැ. අර අකම්මිතාව නිසා. ඒවා දැඩිව අල්ලගත්තේ නැහැ. මම මේ මාගේ එම් පිටින්ම මමත්වයක් නැති නිසා. මේක මහා පුදුම ධර්මතාවක්. එම් පිටින්ම අර භාෂාව භාෂාව පිළිබඳ තියෙන ඒ ලෝකය දැඩිව ගන්න ඒ ඒ මත දෘෂ්ටි එම් පිටින්ම නැති වෙලා යන රහතන් වහන්සේට. මේක වඩාත් අපිට ප්‍රකට වෙනවා අපි කලිනුත් බොහොම අවධාරණය කළ සූත්‍රයක් සුත්තනිපාතයෙන් උරග සූත්‍රයේ. ඒ උරග සූත්‍රයේ ගාථා 17කම ධ්‍රුව පදයේ වශයෙන් ධ්‍රුවපද වශයෙන් අවසාන පද දෙකක් සඳහන් වෙන බවත් අපි ප්‍රකාශ කළ ගන්න අවස්ථාවේ මේ සර්පේකුගේ හැව පිළිබඳ හැම ගාථාවක්ම ඉවර වෙන්නේ ඒ ගාථා 17ම ඉවර වෙන්නේ සෝ භික්ඛු ජහාති ඕරපාරං උරගෝ ජින්නමිව තටං පුරාණං කියලා. ඒ බඳු මේ භික්ෂුව ඕරපාරං අන්න මෙතෙන්දී හොඳටම අර්ථවත් ඒ ඕරපාරං කියන එක. ඕරං කියලා කියන්නේ මේ කොට පාරං කියන්නේ කොට. මේ භික්ෂුව මේ ගොඩක් අතහරිනවා. ඒ ගොඩක් අතහරිනවා. යම්සේ හර්තයකු විරාගිය හැවක් අතහරින්නවා කියන. දැන් මේ මෙතෙක් කියා ප්‍රකාශ කළ කරුණු මේ මේ ගාථා දෙපදේ තුලම තිබෙනවා. ඒ විමුක්ත පුද්ගලයා මේ මෙතරත් අතහරිනවා, එතරත් අතහරිනවා. හරියට අර විරාගිය හැවක් අතහරින සර්පෙක් වගේ. ඒ හැවෙන් වැඩගත්තා. ඊළඟට ඉතින් අතහරිනවා. දැන් මේ ගාථා අපි තව ටිකක් මේ ගාථා දෙපදේම අඩංගු මේ උරගපු සූත්‍රයෙන් තව එක ගාතාවක් අපි මේ අවස්ථාවේ විශේෂයෙන් විදිහට ගනිමු. මක් නිසාද අර ප්‍රපංච සම්පදයට සම්බන්ධ නිසා ඒක. රහතන් වහන්සේ ඇත්ත වශයෙන්ම මේ කියාපු තත්ත්වයට පැමිණෙන්නේ අර ද්වේතාව අනුව ගිය අර දෙක දෙක ගැනීමට ඊතර මෙතර ආදී වශයෙන් හොඳ නරක පව් පින් ආදී වශයෙන් ගන්න ද්වේතාව අනුව ගිය සංකල්ප ලෞකික සංකල්ප ඒ ද්වේතාවෙන් මිදිලා ඒ වගේම සාපේක්ෂතාව මේ මේ දෙකක් හැටියට ගත්තාම මේවා කියන්නේ සාපේක්ෂක බවක් පරස්පරාපේක්ෂක එකක් අනිකකට ගොඩක් තියෙනවා නම් මෙගොඩක් තියෙනවා මෙගොඩක් තියෙනවා නම් ඒකටත් තියෙන්න ඕනේ. කියලා ඔන්න ඉතින් සාපේක්ෂතාවක් තියෙනවා. මේ වචන දැන් බොහෝ දුරට පැහැදිලිවත් ඇති අපි නිතර මේවා එළියට ගත්තු නිසා දේතාවන්ව සාපේක්ෂතාවන්වදී ඒ ලෞකික ප්‍රපංචයන්ගේ ප්‍රපංචේ සංකල්ප ඒ වයින් නිති ලබ බව නිතිනු බවයි මෙන්න මේ මෙතෙක් මේ ප්‍රකාශ කළ කරුණු වලින් පැහැදිලි වෙන්නේ. දැන් විශේෂ ගාතාවක් ඇතුළත අපි ඉදිරියට ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ උරග සූත්‍රයෙන් එන යෝ නාච්චසාරීන පච්චසාරී සබ්බං අච්චදමා ඉමං පපංචං සෝ භික්ඛු ජහාති යෝරපාරං උරගෝ ජින්නනිව සතං පුරාණං යෝ නාච්චසාරීන පච්චසාරී යමෙක් යමෙක් අතිධාවණය දෙනු කරන්නේද පසුබැස්මක් දෙනු කරන්නේ කියන්නේ ඉස්සරහට දුවන්නේ කියලා පස්සට දුවන්නේ යෝ නාච්චසාරී නපච්චසාරී සබ්බං අච්චදමා ඉමං පපංචං මේ සියලු ප්‍රපංචය ඉක්මවා ගියේද ඉක්මවා ලුයේද සමතික්‍රමණය කළේද? සබ්බං අච්චගමයිනම් පපංචා. සෝ බික්කු ජහාති ඕරපාරං මේ භික්ෂුව මෙතරක් අතහරිනවා, එතරක් අතහරිනවා. හරියට අර සර්පය දිවාගේ දිවාගේ හැව අතහරින්නාක් වගේ. එතකොට මේ මේ ගාථාවේ විශේෂයෙන් අපි එළියට ගත්තේ මේකේ වටිනා අදහස් කීපයක්ම තියෙන නිසා අර යෝ නාට්‍යසාරී නපට්‍යසාරී කියලා ඒ කෙටියෙන් සඳහන් කළ ඒ පද දෙකත් වඩාත් තේරුම් ගතට වරදක් නැහැ. මෙතන අතිධාවනයක් පසුබැසීමක් කියන එකත් අර ද්වේතාවනුවගේ සංකල්ප පෙන්වු කරන එක. දැන් නිදසුන් වශයෙන් කිව්වොත් උච්ඡේද දෘෂ්ටිය අතිධාවනයක්. සාසන දෘෂ්ටිය පසුබැසීමක්. ඊළඟට තවත් විදිහකට වඩාත් පහසුවෙන් තේරුම් ගන්න උපමාවක් කිව්වොත් අනාගතය ගැන හිතීම අතිධාවනයක්. අතීතය ගැන දුක් වීම පසුබැසීම. ওই විදිහට ලෝකයේ තියෙන සංකල්ප ওই විදිහට ওই විදිහ රටාවක් අනුවක් යනවා. අන්න ඒක අනුව ඒක නිසා ඒ රහතන් වහන්සේ ඒ විදිහට අතිධාවනයකුත් නැහැ පසුබැසීමකුත්. සැබ්බන් එක්කම ඉමං පපංච. මේ පපංච කියන වචනේත් අපි සායන පමණ තෝරලා තිබුණා. දැන් මෙතෙන්දී විශේෂයෙන් කියන්න පුළුවනි. අපි අර කලින් අවස්ථාවක සඳහන් කළා අර වෙන උපමාවක් සම්බන්ධ නේද සඳහන් කරේ අර මුදල් නෝට්ටු අවලංගු වුණු අවස්ථාව. ඇත්ත වශයෙන්ම මේ මුළු මහත් ලෝක ලෝකයේ තිබෙන මේ ලෞකික ව්‍යවහාරයේ හිටිකම මුදල් නෝට්ටු ගොඩක්, කාසි ගොඩක්. ඒවා හුවමාරු කරගෙන ඒවායින් ප්‍රයෝජන ගන්න අතරේ ඒ අය අතරේ ඒවයි වටිනාකම තිබෙනවා. යම් කිසි අවස්ථාවක මුදල් නෝට්ටුවක් අවලංගු වුණොත් ඒක පිළිබඳව තිබුණු සංහාවක් නැහැ, මාන්නයක් නැහැ, දෘෂ්ටියක් නැහැ. එතකොට මේ පපංච කියන එක අපි තෝරුවා තණ්හා මාන දිට්ඨි ආශ්‍රයෙන්. තණ්හා පපංච ඒ කටුවාවල පවත් ඒ වචන තුන සිටේ තෝරන අය විදිහට. තණ්හා පපංච, දිට්ඨි පපංච, මාන පපංච. එතකොට ඒක මුදල් නෝට්ටුවකම තියෙන මේවා. එතකොට රහතන් වහන්සේට මේ තණ්හාව නැති කරලා අර ඔක්කොම ක්ලේශ වලින් මිදෙන නිසා මේ මුදල් නෝට්ටුව අවලංගු වෙලා. අන්න ඒක නිසා තමයි සබ්බං අච්ච ගමයි මං පපංච. මේ මුළු පපංචයම එම් පිටින්ම ඉක්මවලා ගියා. ඉක්මවුවා අවතික්‍රමණය කළ රහතන් වහන්සේ. සබ්බං අච්ච ගමයි මං පපංචං සෝධිකු ජහාති ඕරපා දැන් ඔන්න මෙතෙන්දී මේ ඕරපාරම් කියන එක ඒක පුළුල් අර්ථ තියෙන වචනයක්. අපි අර කලින් අවස්ථාවලේ පුළුල් අර්ථයක් දක්වුවා. දැන් ඇතුළත පිටත තමා අනුන් ආදී වශයෙන් මේ මේ දෙයතාවක් තේරුම් ගන්න පුළුවන්. නමුත් මෙතන විශේෂයෙන්ම ඕරපාරම් මෙතරත් එතරක්. මෙතර විතර පිළිබඳ සංකල්පය පැහැදිලිවම පේනවා. දැන් මේ දක්වපු උපමාවලින් සෝදිකු ජහති වරපාරං උරගෝ ජින්නමිය පටන් පුරාණ. මේ දිහාදී හැර තමයි මේ එහි පිටින් මේ භාෂා ව්‍යවහාරය. ඒ භාෂා විවහාරේ දැන් ඒවන් එහෙම පිටිම මේවා නිර්ර්ථක වෙලා මේ ද්වේතාව මේ භාෂා විවහාරයේ තියෙන ඊතර මිතර ව්‍යවහාරයන් දැන් රහතන් වහන්සේට නිර්ර්ථකයි ලෝකයාට මේ ධර්මයේ තේරුම් කරන්න අමාරු විසම් වෙන්නේ නැති සමහර විට බුදුරජාණන් වහන්සේ මේ මේ විදිහේ මේ වාග් ව්‍යවහාර පාවිච්චි කරලම තෝරන්න ගියොත් එහෙම පිටේ මුලා වැටෙන ඉඩ තියෙනවා කියන අදහසින් වෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ සමහර විට ධර්මයේ දේශනා කිරීමට මන් දෝත්සාහී වුණේ ඒ තරම්ම මෙතන සියුම් කාරණයක් මේ ධර්මයේ පිළිබඳව තියෙනවා එතකොට මෙන්න මේ හැම එකක්ම ප්‍රකාශ කළේ අපි තාම යන්නේ අර එගොඩ මෙගොඩ එතර මෙතර කියන පද දෙක ඔස්සේ. ඒ ඒ දෙකේ තිබෙන මේ සාපේක්ෂතාවත් ඒ ඒ දෙක යටින් තිබෙන මේ නිර්වාණය පිළිබඳ යම්කිසි ගැඹුරු අදහසකුත් මතු කර දීමටයි. එතකොට මේකටම අදාළ මේ ඊතර මිතර ප්‍රශ්නෙටම අදාළ තවත් එක්තරා ගැටලු සහිත සූත්‍රයක් තමයි ඉතිවුත්තක දුක නිපාතයේ සඳහන් වෙන අවපාදිශේෂා නිබ්බාන ධාතු අනුපාදිශේෂා නිබ්බාන ධාතු කියන මාතෘකාව ඉදිරිපත් කරන එක්තරා සූත්‍රයක්. මෙන්න මේ විදිහටයි ඒකී පුස්තකයේ කාරණේ සඳහන් වෙන්නේ. අපිට ඒක අපි උද්දෘත වශයෙන් මේ කොටස එහෙම පිටින්ම දක්වන්න බලාපොරොත්තු වෙනවා. නැත්නම් ඒ කාරණා ගණනාවක් මේකෙන් මතු කරගන්න තියෙන නිසා සාවධානව ඒකට ඒ ප්‍රශ්න පිළිබඳව සාවධානව කල්පනා කරලා බැලුවොත් සමහර විට කෙනෙකුට ඒ පිළිබඳ පැහැදිලි නිගමනයකටත් වෙන්න පුළුවන්. උත්තං හේතං භගවතා උත්තං අරහතාති මේ සිත මේ සුතං. තේමා භික්කවේ නිබ්බාන ධාතුය කතමාදී සෞපාදිකේසාච නිබ්බාන ධාතු අනුපාදිකේසාච නිබ්බාන ධාතු. කතමාති භික්කවේ සෞපාදිකේසා නිබ්බාන ධාතු. ඉදිරිකේ වික්කු අරහං හෝති කීනාසෝ කුසිතවා කතකරණියෝ ඕහිතකාරෝ අනුප්පත්ත සගතෝ පරිච්ඡින භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ තස්ස තිත්තන්තිව පංචේන්ද්‍රියානි යේසං අවිඝාතත්තා මනාපමනාපං පච්චනි භූති සුඛ දුක්ඛං පටිසංවේ දේති සත්‍යෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මොහක්ඛයෝ අයං මුච්චති වික්කවේ අයං උච්චති වික්කවේ සෞපාදිශේෂා නිබ්බාන ධාතු. අතමාති වික්කවේ අනුත අනුපාදිශේෂා නිබ්බාන ධාතු. ඉදිරික්කවේ වික්කු අරහං හෝති දීනාසලෝ උචිතවා කතකරණියෝ ඕහිතකාරෝ අනුප්පත සදත්තෝ පරික්ඛින භව සංයෝජන සම්මදඤ්ඤා විමුක්තෝ. තස්ස ඉදීව සබ්බ වේදිතානි තස්ස විකර ඉදීව සබ්බ වේදිතානි අනභිනන්දිතානි සීති භවිස්සanti අයං උච්චති වික්‍රේ අනුපාදිතා නිබ්බාන ධාතු යතමත්තම් භගවාවෝච තත්තේතං ඉති විච්ඡති දී ඉමා චක්ඛුමතා පකාසිතා නිබ්බාන ධාතු අනිත්‍යේන සාදිනා ඒකාහි ධාතු ඉදිරිච්ඡ ධම්මිකා සෞපාදිශේෂා භවනෙහි සංඛයා අනුපාදිශේෂා පන සම්පරායිකා යම් හි රුද්ධංති භවානි සබ්බසෝ ඒ ඒක දඤ්ඤාය පදං අසංකතං විමුක්ති චිත්තා භවනේති සංඛයා මේ ධම්මසාරාධිගම කයේ රත භාංසුදී සබ්බ භවානි කාදීනෝ අයම් පියත්තු බුද්ධෝ භගවතා ඉති සුතං මේ සම්පූර්ණ සූත්‍රයයි එතකොට මේකේ අදහස අපිට ඉස්සෙල් ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා උත්තං හේතං භගවතා උත්තං අරහතාති මේ සුතං ඉති උත්තර සූත්‍ර සාමාන්‍ය ඉදිරිපත් කරන්නේ ඒ ආකාරයටයි ඉති උත්තර පාළියේ මෙන්න මෙන්න මේ කාරණය භාග්‍යතුන් වහන්සේ අරහත් භාග්‍යතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී මම විසින් අසන ලදී ද්වේමාදික්කවේ නිබ්බාන ධාතියෝ. මහණෙනි මේ නිර්වාණ ධාතු දෙකක් ඇත. සෞපාදිකේකාත නිබ්බාන ධාතු, අනුපාදිකේකාත නිබ්බාන ධාතු. සෞපාදිකේතා නිබ්බාන ධාතුවයි අනුපාදිකේතා නිබ්බාන ධාතුවයි. ප්‍රථමාදික්කවේ සෞපාදිකේතා නිබ්බාන ධාතු. කුමද්ද කුමද්ද මහණෙනි සෞපාදිකේතා නිබ්බාන ධාතු. ඉදිසික්කේ වික්ඛු අරහං හෝති කීනාසවෝ කුසිතවා කතකරණියෝ ඕහිත පාරෝ අනුපත්තසගතෝ පරික්ඛින බව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ මෙහිලා මහණෙනි යම් කිසි භික්ෂුවක් අරහත්ය අසීල වාසයන් ක්ෂය කරලාය විනාශෝ උසිතවා බ්‍රහ්මචර්ය වාසයෙන් ගත නිම කරලාය උසිතවා කතකරණ්‍යෝ කරන ලද කළ යුතු දේ කළ නිම තිබෙනවා කතකරණ්‍යෝ ඕහිත භාරෝ පංචස්කන්ධ භාරය බිම බහතබලා අනුත්පත්ත සදත්තෝ ඒ තමන් බලාපොරොත්තු වෙන අර්ථයට පැමිණිලා පරික්ෂීන භව සංයෝජනෝ සියලු භව සංයෝජන භවබඳුම් ක්ෂය කරලා සම්මදඤ්ඤා විමුක්තෝ නියම අඤ්ඤා විමුක්තිය ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් විමුක්තිය ලබාගෙන සිටින්නේ සම්මදඤ්ඤා විමුක්තෝ සසතිත්තන්තේ පංචේන්ද්‍රයානි ඒසං අධිකාතත්තා මනාපමනාපං පච්චනුභූති සුඛ දුක්ඛං පටිසංවේදී. ඒ භික්ෂුවගේ ඒ පංචේන්ද්‍රයන් තවම තිබෙනවා. ඒසං අධිකාතත්තා ඒවා විනාශ නොකර තිබෙන නිසා මනාපමනාපං පච්චනුභූති මනාපමනාපදී භුක්ති විඳිනවා. සුඛ දුක්ඛං පටිසංවේදී සැප දුක් ආදියත් විඳිනවා. තස්ස යෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ අයං උච්චති වික්‍රේ සෝපාදිනා නිපාතං. එබඳු මේ භික්ෂුවගේ යම් රාගක්ෂයක් රාගය රාගය ද්වේෂය මෝහය ඡය කිරීමක් වේද අන්න ඒටයි මම සෞපාදිකා නිබ්බාන ධාතුව කියලා කියන්නේ ඊළඟට කතමාති වික්‍රේ අනුපාදිකා නිබ්බාන ඊළඟට බුදුරජාණන්සේ ප්‍රකාශ කරන මොකද්ද මේ අනුපාදිකා නිබ්බාන ධාතුව ඉතින් විතර කලින් කියාපු විදිහටම මේ ඒ භික්ෂුවගේ අර අරහත්ත්වය සම්පූර්ණයි. ඒ කියන්නේ ඉද වික්‍රේ වික්ඛු අරහං හෝති කීනාසවෝ උසිතවා කතකරණියෝ හිතභාරෝ අනුපත්ත සදත්තෝ පරිච්ඡේන භව සංයෝජනෝ සම්මදඤ්ඤාදි මුද්දෝ කියලා ඒ අර කලින් දක්වපු ඒ අරහත්ත්වය පිළිබඳ සම්පූර්ණ පාඩිය මෙතනක් දක්වනවා අනුපාදිත නිබ්බාන ධාතුව පිළිබඳ දක්වලා මෙන්න මෙච්චරයි එතකොට අනුපාදිත නිබ්බාන ධාතුවට ආවේනික කොටස හැටියට දක්වන්නේ එක වාක්‍යයක් බුදුරජාන් වහන්සේ කරනවා. තස්ස ඉදේව සබ්බ වේදිතානි අනබිනන්දිතානි කීති භවිතා. තස්ස වික්කලේ ඉදේව සබ්බ වේදිතානි අනබිනන්දිතානි කීති භවිතා. මහණෙනි ඒ භික්ෂුවගේ වේදිතයෝ වේදිතයන් මෙහිදීම මෙලොවදීම රසපිතු සතුටු නොවීම නිසා 아무තු අභිනන්දනයක් සතුටක් ඇති කරගෙන නොගැනීම නිසා සීති භවයි සම්ති සිසිල් වන්නාහ අනාගත කාලිකවයි කියන සිසිල් වන්නාහ අයම් උච්චති වික්‍රේ අනුපාදිතා නිබ්බාන ධාති මෙන්න මේකයි මහණෙනි අනුපාදිතා නිබ්බාන ධාති අපි අර සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනේදී අනුපාදී අසංකත ධාතු ලෝකයක් නෙවෙයි ඉරහස්කාරකා නැති ලෝකයක් නෙවෙයි මේ වාක්‍ය විතරයි කියන්නේ මෙතන ඒක ප්‍රකාශ කළා ඊළඟට තත්ත්වය තනිති විච්ඡති කියලා ඊළඟට ඒකේම අදහස අර ඉදිරිපත් කරනවා ගාථාවලින් දුවේ ඊමා චක්ඛුමතා පකාරිත අනිබ්බාන ධාතු අනිසිතේන සාදිනා ඒතාදී ගුණ ඇති අලුම් බඳුන් නැති ඒ බුදුජානන් වහන්සේ විසින් මෙන්න මේ නිර්වාණ ධාතු දෙක ප්‍රකාශ කරලා තිබෙනවා ඒකාච ධාතු ඉදගත් පිට ධම්මිකා සෞපාදි දේසා භවනේති සංඛයා ඒ දෙක අතුරින් එකක් විත්ත ධම්මිකයි මේ ජීවිතය පිළිබඳ චිත්තරම්නිකා සෞපාදිශේෂා භවනීති සංඛ්‍යා. එය සෞපාදිශේෂා නමින් හඳුන්වනවා. ඒ විශේෂ කාරණේ මොකක්ද? භවනීති සංඛ්‍යා. භවනීති කියලා කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව ක්ෂය කිරීම පිළිබඳව ඇති තෘෂ්ණාව ක්ෂය කිරීම හා සම්බන්ධ වූ ඒ සෞපාදිශේෂ සත්‍යයයි ඒ සෞපාදිශේෂ නිබ්බාන ධාතුව. සෞපාදිශේෂා භවනීති සංඛ්‍යා. අනුපාදිශේෂා පන සම්පරායික. යම් නිරුද්ධාති භවානි සබ්බසෝ අනුපාදිසේතාව වනාහි අනුපාදිසානුපාන ධාතු වනාහි සම්පරායි කිය. සම්පරායි කියන්නේ මරණින් මතු කියන අදහසයි. සම්පරායි. විත්ත ධම්මික සම්පරායි කියන ওই වචන යෙදෙනවා. මෙලවත් පරලොවත් පිළිබඳව. සෞප අනුපාදිසේතා පන සම්පරායික යම් හි නිරුද්ධාන්ති භවානි සබ්බසෝ. ඒ තත්වයේදී සියලුම භවයෝ සියලුම භව සර්වාප්‍රකාරයෙන්ම නිරුද්ධ වෙනවා. ඒකයි අනුපාදිසේසේ ඒ විශේෂ ලක්ෂණය. යේ ඒතදඤ්ඤාය පදං අසංකතං විමුක්ත චිත්තා භවනේති සංඛයා යම් කෙනෙක් මේ අසංකත පදය කණින් තේරුම් අරගෙන විමුක්ත චිත්තා භවනේති සංඛයා භවනේති නම් වූ ඒ තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් විමුක්ත වූ සිත්ත්තාහු තී ධම්මසාරාධිගම කෛරත ඔහු ධම්මසාර නමින් හැඳින්වෙන්නේ අකුප්පාචේතෝ විමුක්තියයි අරහත්ඵල ඒ අරහත්ඵල සමාධියයි මේ අකුප්ප අපෝක්ඛ චේතෝ විමුක්තිය අපි මේ ගැන කලින් ප්‍රකාශ කළ තිබෙනවා. ඒක තමයි ධම්මසාරය කියලා කියන්නේ. විමුක්තිසාර කියලා කියන්නේ මේ ධර්මයේ මුළු මහත් සාරයම ඒකයි ඒකයි ධම්මසාරය. මේ ධම්මසාරාධිගම ඒ රහතන් වහන්සේලා ඒ ධම්මසාර නම් වූ අකුප්පා චේතෝ විමුක්තිය ලබාගෙන කයි රත මෙතන මේ ඡේ කිරීමක් ගැන කියනවා. ඡේ කියන වචනේ නිකන් තියෙනකොට නොයෙකුත් අර්ථ දෙන්න පුළුවන්. නමුත් මෙතන මේ විශේෂයෙන් කියන්නේ විත වේදනාක්ෂය. අපි ඒකට හේතු පසුව දක්වනවා. මෙතන ගත යුත්තේ වේදනාවන්ගේ ක්ෂය කිරීමයි. කයේ රස වේදනාවන්ගේ ක්ෂය කිරීම පිළිබඳව අල්ම අල්මත්තාහු වේදනා කයේ රස. පහන් සුතේ සබ්බ භවානි පාදිනෝ. ඒ විමුක්ත පුද්ගලයෝ සියලුම භවයන් අතහැරියාහු වෙත්. දැන් එතකොට මේ සූත්‍රයෙන් පැන නගින ගැටලු කිසිම එක අරගෙන අපිට ටිකක් විස්තර කරන්න සිද්ධ වෙනවා. පළමුවෙන්ම අපි මේ ඉත්ති ධම්මික සම්ප්‍රාය කියන පද දෙකයි ඉස්සරහට ගන්න ඕනේ. මේ දෙක මේ පද දෙක නිසා තමයි මහා උල් ජාලයක් ඇති වෙලා තිබෙන්නේ. ඉත්ති ධම්මිකා කියන කටුවාල් සාමාන්‍යයෙන් තෝරන්නේ ඉමස්මින් අත්ත භාවේ භව වර්තමාන. මේ ආත්ම භාවයට අදාළ වර්තමාන කියන එකයි හරි. ඊළඟට සම්ප්‍රාය කියන්නේ සම්ප්‍රායති ඛණ්ඩ බේතතෝ පරභාගී. මේ ස්කන්ධයන් රහතන් වහන්සේගේ ස්කන්ධ පංචස්කන්ධ බිඳිලා ගියාට පස්සේ මරණින් මතු කියන අදහසයි ඒක. එතකොට මේ විදිහට නිවන පිළිබඳව දැන් වික්ක සම්මික සම්ප්‍රාය කියන පද දෙක මේ විදිහට තේරුම් ගත්තොත් අපිට මේ සූත්‍රය තෝරන්න වෙන්නේ රහතන් වහන්සේ මෙලොවදී එක නිවනක් එකම නැත්නම් නිවනේ කොටසක් ලබනවා පරලොවදී මරණින් මතු තව කොටසක් ලබනවා එහෙම හිතන්න හිතන්නත් පුළුවන්. නමුත් හැමතැනම වගේ අපිට මේ ධර්මය ගැන කියනකොට මේ ධර්මයේ විශේෂත්වය, බුදුජානක වහන්සේගේ ධර්මයේ විශේෂත්වය මේ අන්‍ය ලබ්ධිකයන් පවා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ වැළඳගත්තට පස්සේ ඒක ප්‍රකාශ කරනවා ඊට විශේෂත්වය දිට්ඨිය ධම්ම කියන වචනය ආදා සම්බන්ධයි. එහෙමත් නැත්නම් සම්දිට්ඨිකං අකාලිකං ওই ධර්ම ගුණ කියන තැන වල දැක්වෙන්නේ සම්දිට්ඨිකයි. ඒ කියන්නේ මේ නිර්වාණය නිර්වාණ ධර්මය මේ මේ ශාසනයේ පරමාර්ථය මෙලවදීම මේ ජීවිතය තුළදීම කල නොයවාම සම්පූර්ණයෙන්ම අංග සම්පූර්ණ වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. මේක කොටසක් දැන් ඊට පස්සේ පසුව නෙවෙයි. එහෙම දෙයක් මේ සම්දික්තික අකාලික දික්කේ ධම්ම ආදී පදිවලින් දැක්කේ. එහෙමනම් මේ මේ සූත්‍රයේ ඊට විරුද්ධව යනවාද කියන එකයි ඊළඟට ගැටලුව. මෙතන මේ කියන දික්ක ධම්ම සම්ප්‍රාය කියන එක මොකද්ද මේක තෝරගන්නේ කොහොමද? කර්මය පිළිබඳව කතා කරනකොට නම් මේ වචන දෙක බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් දික්ක ධම්ම වේදනීය කියලා කියන්නේ දික්ක ධම්ම වේදනීය කර්ම කියලා කියන්නේ මේ ජීවිතේදීම ඒවට විපාක විඳින්න වෙන සමහර කර්මවලට. සම්ප්‍රාය කියන එකත් ඉතින් සම්ප්‍රායයේ දුක්ගති කියලා වුණොත් ඉතින් දුගතියට යනවා මරණින් මතු කියන එකයි. කර්මය පිළිබඳව නම් මේ කාරණේ හරි. ඒ කියන්නේ මෙලොව විඳින දේ, පරලොව විඳින දේ, මරණින් මතු විඳින දේ. නමුත් නිවන් සුව පිළිබඳවත් මේ විදිහට එකක් කියන්න පුළුවන්. සාතන් මාංශලා නිවන් සුවට මෙහෙත් කොටසෙත් විඳිනවා, පරලොවත් ලබනවා විඳිනවා කියලා. දැන් මේක තව ටිකක් අපි මතු කරගන්න. මෙතන මේ විත්ත ධම්ම සම්ප්‍රායික කියන පද දෙකත් එක්කම සම්බන්ධ වෙච්ච මේ සෞපාදිශේෂ අනුපාදිශේෂ කියන පද දෙකක් මේකට කිට්ටු කරගන්න සිද්ධ වෙනවා. ඒකම තවත් මතක මතක තබා ගත යුතු කාරණයක් තමයි මේ නිවන. භව නිරෝධෝ නිබ්බාණං කියලා නිවන හඳුන්වපු බවත් අපි කලින් අවස්ථාවල ප්‍රකාශ කළා. ඒකර නිවන කියන්නේ භව නිරෝධයම නම්. නිවන කියන්නේ භව නිරෝධයම නම්. රාතන් වහන්සේගේ මරණින් මත්තේ මේ විඳින්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂ නැයි නිවන කියන්නේ. ඒකට රාතන් වහන්සේගේ මරණින් මත්තේ මොකක්වත් නැහැ එතන. හරියට තිබුණ නැති වුණා. එච්චරයි. එතකොට මේ කාරණේ අපි තේරුම් ගැනීමට මේ නිබ්බාන කියන පදයේ මූලික අර්ථය ඉදිරියට ගන්න සිද්ධ වෙනවා. නිබ්බාන කියලා කියන්නේ අපි ප්‍රකාශ කළා අර වාන සංඛාත තණ්හා කතාවල් මොකක්වත් නැහැ නිවීමයි. නිබ්බාන කියන්නේ නිවීමයි. එතකොට මේ නිවීම කියන අර්ථය ඉදිරියට ගත්තොත් මේ මේ මේ සූත්‍රයේ තියෙන මේ මහා ගැටලුව විසඳා ගන්න පුළුවන්. මහා ගින්න දැල්වෙමින් තිබුණු තැනක තැනකට අමුතුවෙන් දරාජිය දැම්මේ නැත්නම් ඒ ගින්නේ අර ගිනි බැල්ල එහෙම සංසිඳිලා අර කලින් බැල්ලුණු දර කොටන් පමණක් නිවෙමින් පවතිනවා. ගිනි අඟුරු හැටියට නිවෙමින් පවතිනවා. ඒකයි සාමාන්‍ය ධර්මතාවය. මේක අපේම උපමාවක් නෙවෙයි අංගුත්තර නිකායේ චක්කනිපාතේ නාග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මුළු මහත් ධර්මයේම නාගයේ අතිකුගේ අංගවලට ශරීර අවයවවලට උපමා කරපු ඒ ගාථා මාලාවක් තිබෙනවා. ඒ ගාථා තේර ගාථාවේ උදායි තේර ගාථාවෙත් සඳහන් වෙනවා ඒ ගාථාම. අන්න ඒව අතර තිබෙන එක්තරා වටිනා ගාථාවක් අපි දැන් මේ අවස්ථාවේ ඉදිරියට ගනිමු. මහාගිනි පජ්ජලිතෝ අනාහාරූප සම්මති අංගාරේසු ච සන්තේසු නිබ්බතෝති පෞත්ති. මහාගින්නක් දැල්වෙමින් තිබිලා ආහාර නොලබා, දරණු ලබා සංකින්දෙනවා. අනාහාරූප සම්මති. අංගාරේසු ච සන්තේසු ගිනි අඟුරු ඇති කල්හිම නිබ්බුතෝති පෞච්චති. නිවුනේ යන ව්‍යවහාරයේ තිබෙනවා. නිවුනේයි කියනවා. අපි මේ විදිහට මේ ගාථාව තියෙද්දිට මොකද මේ ගාථාවේ තිබෙන අර පාඨාන්තර තරංගයක්. අපි කිව්වා අර ගැඹුරු ගාථා පිළිබඳව ගැඹුරු සූත්‍ර කොටස් පිළිබඳව තව අමතර ප්‍රශ්නිකුත් අපිට විසඳන්න සිද්ධ වෙනවා. මේවා නිරුක්ති සොයන්නත් සිද්ධ වෙනවා. ඒ වගේ මෙතන කියන මේ තුන්වෙනි පදය පිළිබඳ පාඨාන්තර නොතනදිලිකමක් තියෙනවා. ඒ කියන්නේ සමහර සංස්කරණවල මේ අපි මේ අංගාරිසුච සංතේසු කිව්ව වෙනුවට සමහර ඒවා කියන්නේ සංඛාරීසු උපසංතේසු කියලා. සුගම සංස්කරණවල ඇත්ත වශයෙන් මේ පාඨාන්තර තරංගයෙන් ජයගෙන තිබෙන හැටියට පේන්නේ අර සංඛාරයේසු උපසන්තියසු කියන එකයි. ඒක වෙනම අර්ථයක්. එහෙනම් පිටින්ම වෙන තුන අර්ථයක්. එහෙම ගත්තොත් අපිට මේ ගාථාව තෝරන්නේ මහදින්නක් දැල්වෙමින් තිබිලා ආහාර දරනු ලබා නී යනවා සංස්කාරයන් සංසිඳුණු කල්ලි නිවුනේයි ප්‍රකාශ කරනවා. දැන් මේක ටිකක් කල්පනා කරනකොට පේනවා අර උපමා මුල් පද දෙකේ කියපු උපමාවට ගැලපෙනවද මේ සංස්කාර කතාවක් මෙතෙන් ටිකක් කියනවා කියන්නේ. ඒක මෙතන මේ විදිහේ මේ මේ පාඨාන්තර දෝෂ ඇතිවීම ඒක ස්වාභාවිකයි. මේ පුස්කල පොත් ලියීමේදී ලේඛ්‍ය දෝෂයක් ඇති වෙනවා. ඒ කියන්නේ අකුරු එක්කෙනෙක් ලියාපු අකුරු වැරදියට කියවීමෙන් ඒ නොයෙකුත් විදිහේ ඒ පාඨාන්තර සම්මිශ්‍රණතාවල තියෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල පුස්කොළ පොත ලියනකොට වෙන කෙනෙක් කියවනවානේ. ඒ කියන එක්කෙනා කියන දේ වෙන කෙනෙක් අහන කෙනා වෙන අදහසකින් අහුවොත් ඔන්න එතනක් පටලැවිලා. මේ කිහිම එකක් වෙන්නේ ඉඳ තියෙනවා. මේ ශබ්ද වශයෙන් බැලුවොත් අංගාරේසුච අංගාරේසුච සංතේසු කියන එක සංඛාරේසු උපසංතේසු වගේ ඇහෙන්න පුළුවන්. අන්න එහෙම උණුපත් ලැබිලාද දන්නේ කොයි හැටි හෝ වේවා අපිට මෙතන අර්ථාන්විත හැටියට ගන්න වෙන්නේ මෙන්න මේ අංගාරේසුච සංතේසු කියන පාඨයයි. මේ පාඨය අරගෙන අපි මේ ඉදිරියට මේ විග්‍රහය කරන්න බලාපොරොත්තු වෙන්නේ සංඛාරේසුච උප අංගාරේසුච සංතේසු නිබ්බුතෝති පෞද්ගති. එතකොට අර ගිනි අඟුරු තිබුණත් ඒ ගින්න නිවුණයි කියලා කියන්නේ. අර මහ ගින්නක් දැල්වෙමින් තිබුණේ ඒකට ගිනි අඟුරු තියුණාට ඒකට නිවෙන්න නිවුණයි කියලා කියන්න පුළුවන්. මක්නිසාද? අමුතියෙන් දර එකතු වීමක් නැහැ. ගිනි දැල් නැගීමක් නැහැ. එතකොට මේ සාමාන්‍යයෙන් ඒකට නිවුණයි කියලා කිව්වට වරදක් නැහැ. දැන් අපි ගනිමු මේ රහතන් වහන්සේ පිළිබඳ. දැන් මේ සූත්‍රය ප්‍රකාශ කරන අදහස් දැන් ඔන්න මතු කරගන්න පුළුවන්. අර සෞපාදීනස නිබ්බාන ධාතුව පිළිබඳව ප්‍රකාශ වුණා. අර කියාපු අර අරහත්ත්වයෙන් සම්පූර්ණ වූ ඒ භික්ෂුවගේ තස්ස තිත්තන්තේව පංචේන්ද්‍රියාන් යේසං අවිඝාතත්තතා අවිඝාතත්තා මනාපමනාපං පච්චන බෝති සුඛ දුක්ඛං පටිසංවේ දෙක්කිය. ඒ ඍක්ෂුවගේ පංචේන්ද්‍රියන් තවම තිබෙනවා. තිත්තන්ති ඒව කියන්නේ තවමත් තිබෙනවා. ඉතු වෙලා තිබෙනවා. හරියට අර දර කොටන් තාම වැල්දෙනවා වගේ. යේසං අවිඝාතත්තා ඒව තාම අලුුණේ නැති නිසා ඒව තාම තිබෙන ඉතුරු වෙලා තිබෙන නිසා මනාපමනාපදී භුක්ති විඳිනවා. සැප දුක් විඳිනවා. ඔන්න එතකොට අර දර කොට අර ගිනිගල් නොනැගෙන දර කොටන් වගේ. ඒ වගේම දැන් තවත් එක පැහැදිලි වෙනවා. ඒ භික්ෂුවගේ ඒ සෞපාදිශේ සනිපාන ධාතුව නියමන්තමින් ප්‍රකාශ කරන පාඩේ ඊළඟ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ මොකද්ද? පස්ස යෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ අයං උච්චති විත්තේ සෞපාදිශේ සනිපාන. ඒ භික්ෂුවගේ යම් රාගක්ෂයක්, දේශක්ෂයක්, මෝහක්ෂයක් වේද මෙයන් මහණෙනි සෞපාදිශේ සනිපාන කරනවා. දැන් එතකොට මේ දර කොටන් වලට අමුතුවෙන් දර මේ දර කොටන් අමුතු දර පතන්නේ නැහැ. අමුතු උපාදාන දර පතන්නේ නැහැ. මේ උපාදාන කියන වචනේ දර කියන අර්ථයක් තිබෙනවා අල්ලා ගැනීම කියන අර්ථයක් තිබෙනවා. එතකොට මේ රහතන් වහන්සේ මේ එදිනදා ජීවිතයේ මේ ඉන්ද්‍රිය ආරම්මණ ගන්නවා. අපි දැන් ප්‍රකාශ කරපු කාරණා අනුව නමුත් ඒවා දර බවට දර හැටියට වැටෙන්නේ ආහාර හැටියට වැටෙන්නේ වෙන එකක් වෙන එකක් තබා ආහාර පවා වලදුවත් ඒවා ආහාර නෙවෙයි රහතන් වහන්සේ. ඒවා ආහාර නෙවෙයි අර වචනේ පිළිබඳව මහා පරිවර්තනයක් සිද්ධ වෙලායි තියෙන්නේ. එතකොට අන්න ඒක නිසා තමයි දැන් රහතන් වහන්සේගේ පංචේන්ද්‍රයන්ට ආරම්මන ආවත් ඒවා 아무තු දර නොවේ. ඒවා උපාදාන නොවේ. ආහාර නොවේ. ඒක නිසා හරියට අර දැන් ගිනි අඟුරු කොට රහතන් වහන්සේගේ මේ භෞපාදීස නිබ්බාන ධාතු හරියට අර දැල් දැල් ගිනි දැල් නිවිලා ගිහිල්ලා මේ ගිනි දැල් හටගන්නේ අන්න ගිනි දැල් හට ගැනීම තමයි අර රාගක් රාග ද්වේෂ මොහ ඇති. සාමාන්‍ය පුද්ගලින් ඉන්ද්‍රිය ආරම්මන ගන්නකොට ඔය රාග ගිනි ගැල් බුර බුරා නගින දේශ ගිනි ගැල් මොහ ගිනි ගැල්. රහතන් වහන්සේගේ ගිනි ගැල් නගින්නේ නැහැ මොකද අර ඒ ඉන්ද්‍රිය ආරම්මන ලෝක සම්මත ඉන්ද්‍රිය ආරම්මන ගත්තට මොකද ඒව ආහාර වශයෙන් උපාදාන වශයෙන් උපාදාන බවට පත් වෙන්නේ. තවත් දරපතන් නැති ගිනි අඟුරු ගොඩක්. එතකොට අන්න ඒ නිසාම තමයි සෞපාදිශේස ඉද දිත්ත ධම්මිකා යම් නිරුද්ධන්ති භව භවනිත්ති සංඛයා කියලා කර ගාථාවල සඳහන් වෙන සෞපාදිශේෂ නිබ්බාන ධාතුව පිළිබඳව භවනිත්ති නම් වූ සංහාව ක්ෂය කිරීමයි සෞපාදිශේෂ නිබ්බාන ධාතුව. ඒකත් මේකට ගැලපෙනවා. අර රාග දේශ මොහන පැනනගෙන උනන්දිනා කියන එක එක වචනයකින් කියනවනම් කියනවනම් සංහාව නැති කිරීම. සංහාව ක්ෂය. සංහාව ක්ෂය කරගෙන ජීවත් වෙනවා ලෝකේ. අර ඉන්ද්‍රියන් ඒ විදිහටම ක්‍රියා කරනවා. තාම අළු වෙලා නැහැ. දැන් ඒකට මේ කාශ්‍යම අපිට පුළුවන් දැන් අනුපාදීයස කියන එකක් තෝරගන්න. අනුපාදීයසෙදි මොකද්ද වෙන්නේ? අර දැන් මෙතෙන්දී අපිට වඩාත් ඉදිරියට ගන්න සිද්ධ වෙනවා මේ උපාදි කියන වචනේ මෙතන. මේකත් මහා ගැටලු විදිය වචනයක්. සාමාන්‍ය ලෝකයේ දැන් අනාගාමී පුද්ගලයා පිළිබඳව ගත්තොත් ඔය සතිපට්ඨාන සූත්‍ර ආදීම සඳහන් වෙනවා. ඒ ඒ සතිපට්ඨාන ඒ යම් කිසි කාලකින් මේවා හරියට පුරුදු කළොත් ඒ පුද්ගලයා පිළිබඳව මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිතේසි අනාගාමිතා කියලා. ඒ තේරුම ඒ පුද්ගලයා එක්ක මේ ජීවිතයේදීම අඥානම් වූ අරහත් ඵලය ලබනවා එහෙම නැත්නම් අතිවා උපාදි ශේෂේ තවත් මොකක් නමුත් අල්ලාගත්තු දෙයක් ඉතිරිව තිබෙනවා නම් අනාදානි වෙනවා එතකොට එතන නම් උපාදි කියන එක අර උපාදාන කියන වචනයට ඉතාමත්ම ළඟයි නමුත් මෙතෙන්දී සෞපාදි ශේෂ අනුපාදි ශේෂ පිළිබඳ ප්‍රශ්නයේදී රහතන් වහන්සේට කිසිසේත් උපාදානයක් නැහැ ඒ මොකද අර අපි කලින් දැක්කා සෞපාදිශේෂ නිබ්බාන ධාතුවත් අනුපාදිශේෂ නිබ්බාන ධාතුවත් දෙකම විග්‍රහ කරන්න කලින් බුදුරජාණන් වහන්සේ දක්වන පාඩය ඒ රහතන් වහන්සේගේ සම්පූර්ණයෙන්ම මේ ප්‍රත්‍යක්ෂයේ සම්පූර්ණ ඒ සම්පූර්ණ ප්‍රත්‍යක්ෂය එතනින් ප්‍රකාශ වෙනවා. සම්ම දඤ්ඤාභිමුක්තෝ කියලා කියනවා. මේ පිටිම අඤ්ඤාවත් එතන තිබෙනවා. ඒ අරහත් ප්‍රතිලාභයක් ලබාගෙන ඊළඟට උපාදානයක් කොහෙත්ම නැහැ. එතකොට මෙතන මේ උපාදි කියන වචනේ අපිට ගන්න සිද්ධ වෙන්නේ උපාදාන කියන වචනයට පිටු කරලා නෙවෙයි උපාදින්න කියන වචනය. උපාදින්න කියන වචනය ආශ්‍රය කරගෙනයි මෙතන මේ සෞපාදීස අනුපාදීස ගැන කතා කරනකොට මේ උපාදි කියන වචනේ තෝරන්න වෙන්නේ. මේ උපාදින්නේ ගිනි අඟුරු වගේ. උපාදින්නේ ගිනි අඟුරු වගේ. අර අතීත කර්ම නිසා මේ දැල්ලුණු දරකොටන් තාම තියෙනවා. ඉතින් මේ දරකොටන් වලට කොහොම කොහම හරි වාස්තු කරගෙන රහතන් වහන්සේ ඒවා ඉදිරියට ගෙනියනවා. මක්නිසාද මේකට ප්‍රතිගයක් නැහැ. ඕන කමින් ජීවිතේ නැති කරන්න අවස්ථාවක් නැහැ. අර සරියුත් සායනාන්ත ප්‍රකාශ කළා වගේ නාබිනන්දාමි මරණං නාබිකං කාමි ජීවිතං මම ජීවිතේ පතන්නෙත් නැහැ. මරණය පතන්නෙත් නැහැ. අන්න ඒ වගේ එතකොට අර මේ උපාදින්න උපාදින්න වශයෙන් මේ කලින් මේ අල්ලගත්තු කලින්ම ගිනිගත්තු දරකොටන් ටික තාම දැවෙනවා. අපි එහෙම ගත්තොත් අපිට මේ මේ සූත්‍රය අර්ථවත් කරගන්න පුළුවන්. එතකොට අනුපාදිශේෂ තත්ත්වයේදී වෙන්නේ මොකද්ද? අර උපාදින්න ගිනි අඟුරුත් එහෙම පිටිම නිවිල යනවා. ආයශේක්ෂයයි ජීවිතයේ අවසානයේදී ඒ උපාදින්න ගිනි අඟුරුත් නිවෙනවා. අන්නේ ගිනි අඟුරු නිවීම පිළිබඳව ඊළඟට මේ සූත්‍රයේ තියෙන තවත් යට අදහසක් වටිනා අදහසක් තමයි මේ වේදනාව පිළිබඳ ප්‍රශ්නය. ඒක නිසා තමයි අර අනුපාදිත නිබ්බාන ධාතුවේ සාමාන්‍යයෙන් මේ සූත්‍රයෙන් කෙනෙක් බලාපොරොත්තු වෙනවා අනුපාදිත නිබ්බාන ධාතුව හෝ අසංඛත ධාතු නම් වූ යම්කිසි පරමාර්ථ ධර්මයක් තිබෙනවායි රහතන් වහන්සේ ගිහිලා ඇතුල් වෙන ඊට පස්සේ රහතන් වහන්සේ වූ බුදුරජාණන් වහන්සේ පවතින සමහර බුදුරජාණන් වහන්සේ ගැන සමහර කෙනෙක් කල්පනා කරනවා පරිනිර්වාණ ධාතු ධාතුවට ඇතුල් වුණා අවුරුදු 5000කට පස්සේ එළියට ඇවිල්ලා ඉතින් ධර්මයේ දේශනා කරනවා. ඔය විදිහට ඒ ජනප්‍රවාද තියෙනවා. මක් නිසාද? අර මරණින් මත්තේ ගිහිල්ලා කොහේ හරි ඇතුල් වුණා. දැන් මෙතනින් පේනවා එතකොට මේ සව් මෙතන අනුපාදිකේස නිබ්බාන ධාතුව තෝරපු හැටි තස්ස දේව වික්‍රේ සබ්බ වේදේතානි අනබිනන්දිතානි සීති බලිතම් එකම වාක්‍යයකින් තෝ මේ අනුපාදිකේස නිබ්බාන ධාතුව තෝරලා තියෙන බුද්ධ ජන්මවා මෙහිදීම ඉතින් මෙදී මෙහිදීම කියන එකෙන් තේරෙනවා මේ ජීවිතයේදීම මරණයට මරණයට කලින්ම දේව සබ්බ වේදේතානි සියලුම වේදිතෝ අනබිනන්දිතානි ඒවා පිළිබඳ සතුටු වීමක් නැති නිසාම සීති භවිසන් සිසිල් වන්නා එතකොට වේදිකෙන්ගේ සිසිල් වීමයි මේ අනුපාදිකයන් බාණ ධාතුව. මරණයට කලින් කෙරෙන එකක් ඒක. මරණයට කලින්ම ඒ කියන්නේ මර අර කලින් ප්‍රකාශ කළ අදහසමයි මාර්යා උදුර ගන්නට එනකොට මාර්යා උදුර ගන්න ඉන්නේ යම්කිසි ශාරීරික වශයෙන් මහා බරපතල දුකකුත් දීලා. බරපතල මරණ වේ මරණ වේදනා කාටවත් හිතා ගන්න බැරි තරම් කවුරුත් බය වෙන විදිහේ වේදනාවක්. මේ උදුර ගන්න යන අවස්ථාවේදී රාතන් වහන්සේ කලින් පුරුදු කළා කියන මේ අරහත් ඵල සමාධිය මගින් අර ප්‍රඥා චේතෝ විමුක්තිය මගින් අර අනාශ්‍රව චේතෝ චේතෝ විමුක්තිය අනාශ්‍රව ප්‍රඥා විමුක්තිය මගින් අර සියලුම වේදේ කියන්නේ සීති භාවයට සිසිල් භාවයට පමුණවා ගන්න. එතකොට මායя උදුර ගන්න යනකොට උදුර ගන්න බෑ. මායя සැකර කියලා ගන්න දෙයක් නැති වෙන්නේ ඒක. එතකොට එතෙන් එතෙන් පස්සේ මොකද්ද වෙන්නේ? මේ ශරීරය ඇතහැරියට පස්සේ හරියට දැන් වෙන කෙනෙකුගේ ශරීරයක් ආදාහනය කරන්න වගේ. දැන් දබ්බමල්ල පුත්තු ස්වාමීන් වහන්සේ වගේ සමහර රහතන් වහන්සේලා අහසට පැනලා කියලා තේජෝ ධාතු සමාපත්තියට සම්වැදිලා එයින් පිටින්ම අලුවත් දරවත් අලුවත් ඉතිරි වෙන්නේ නැති අන්දමට තමන්ගේ ශරීරය දවා ගත්තා කියලා සඳහන් වෙනවා. ඒකට කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි මේ විදිහට කියාගත්තාම වේදනාවක් දැනෙන්නේ නැද්ද කියලා. ඒ වේදනාව නැති කරගත්තේ ඔන්න ඔය ඔය අරහත් ඵල සමාධිය. සඳහන් වෙන්නේ එතන අර තේජෝ ධාතු සමා ධානිය පිළිබඳව. නමුත් ඇත්ත වශයෙන් කාරණේ මොකද්ද? මායя උදුර ගන්න කලින් මේ ශරීරය අතහරිනවා. අතහැරලා වෙන අයට කරදර වෙන්නේ නැති දෙනොදී තමන්ම ආදාහනය කරගන්නවා. ඉන් පිටින්ම මායයට තේරුම් ගන්න බැරි විදිහේ විසඳුමක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා. ඒකට වැඩි කාලය අවසන් නිසා අපි එතෙන් නතර කරන්න බලාපොරොත්තු වෙනවා. තාවතාව